නාගවස්ස දෙක්ඛුනෝ සත්තායි සත්පත්ථානා භාවිතා වන්ති සුභාවිතා ඉදම්පි භන්තේ සීනාදවස්ස දෙක්ඛුනෝ බලං හෝති යං බලං ආගම්ම සීනාදවස්ස දෙක්ඛුනෝ ආසවානං khයං පටිජානාති සීනං මේ ආසවාති පොඩි වතාවෙන් මතක් කරගන්න වටිනවා. පාරිපාඨයේ නැත්නම් මේක දේශනාව සීනාසව බල සූත්‍රය. අඟුත්තර නිකායේ මේක දෙකොලක සංග්‍රහ වෙනවා. අටක නිපාතේ සංග්‍රහ වෙනවා. දසක නිපාතේ සංග්‍රහ වෙනවා. අපි මේ ගත්ත කොට ආදය මේ දෙකේම දැක ගන්න පුළුවන්. නමුත් අපි පසුගිය ධර්ම දේශනා මාලාවට සාධක රූපයක් වශයෙන් සීනාතෝ බල දසක අංගුත්‍රේ සඳහන් වෙන එක තමයි දසක වශයෙන් ගන්න. ඒ සූත්‍රය අපි දසක අංගුත්‍රේ කරුණු 10 කෙවුවයි සංග්‍රහ වෙන්නේ. ඒකයි දස දසක නිපාතේ කියන්නේ අටක නිපාතේ කරුණු 8 වයි සංග්‍රහ වෙන්නේ. දැන් මේ දසක නිපාතේ සංග්‍රහ වෙන එකේ හතරවෙනියට තමයි සඳහන් වෙන්නේ සංකීර්ණයේ කියන ආසවස්ස විස්තුන දස්සාරි අතිපස්ථානා භාවිතා හොන්ති සුභාවිතා ඉදම් විපන්තේ සීනාසවස්ස දිස්සනෝ බල අර බණ අහලා ඒ හිත යොදාගෙන නැත්තෝ හොඳට දාන්න කාරණාවක් තමයි මේ සත්‍ය බෝධිපාක්ෂික ධර්මයේ කියලා මේක සරුවච්ච සාසනයේ එක පිටු කරන එක ආකාරයක් ඒක සඳහන් වෙනවා බල පංච බල පංච ඉන්ද්‍රිය කියලා ඒ පංච බලවලටත් සඳහන් වෙනවා සති බලං කියලා. සද්ධා බලං, විරිය බලං, සති බලං, සමාධි බලං, පඤ්ඤා බලං කියලා තමයි ඒ සති, විරිය, සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන එක එකක් එක එකනා බලමුලුවක් බවට යෝගාවචරය අපස් කරගන්න අවස්ථාවද කියන්නේ ඒ ඉන්ද්‍රිය ධර්ම බල වශයෙන් සඳහන් කරා. ඊගාවට ඒව හොඳටම ඒ ඒ තමන්ගේ කෘත්‍යයේ අධිපති භාවයට පත් වෙනකොට සූර භාවයට පත් වෙනකොට අපි වට ඉන්ද්‍රිය ධර්ම කියලා කියනවා. සද්ධා ඉන්ද්‍රිය, විඤ්ඤා ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය පයි. මෙතන සඳහන් කරන්නේ සතිපට්ඨාන බලය. අතන සඳහන් කරන්නේ සති බලය. මේ දෙක අතර තියෙන වෙනස අපි වෙලා ගන්න ඕනේ. හොඳට විෂදව සාකච්ඡා කර ගන්න ඕනේ. සාකච්ඡා කර ගැනීම වටිනාකමක් තියෙනවා. එකක් තමයි අපි මෙතුආකල් පවත්වාගෙන එන මේ සූත්‍ර විග්‍රහයට ආලෝකයක් ලැබෙනවා මේ පෙන්වන කාරණාවෙන්. දෙක තමයි අපි මේ කරගෙන යන භාවනාවට විවිධ පැති වලින් පෝෂණය ලැබෙනවා. විවිධ පැති වලින් මේ භාවනා ගහ අත්විඳි විහිදුවා වැඩෙන්න කරුණු කාරණා රාශියක් ලැබෙනවා. ඒක නිසා සත්‍ය සහ සතිපට්ඨාන කියන මේ දෙකේ අර්ථ වෙනස දැන ගැනීමත් යෝගාවචරයට අවශ්‍යයි. ඒක බොහෝම පුළුල් විෂයක්. සතිය සහ සතිපට්ඨාන කියන මේ දෙක අතර වෙනස දැනගන්න. සතිපට්ඨානයේ කියන එක වඩා හිත ගන්නා තාලෙට. එහෙම නැත්නම් හිත වදින තාලෙට කියනවනම් මේක තමයි මේ විපස්සනා ලෝකේ ආරම්භය. මේක තමයි විපස්සනා ලෝකේ මැද. මේක තමයි විපස්සනා ලෝකේ අවසානය. වෙන විදිහට කියනොත් විපස්සනා ලෝකය කියන්නේ සතිපට්ඨාන ලෝකේ. මුලටත් අවශ්‍ය කරන්නේ සතිපට්ඨානයයි මැදටත් අවශ්‍ය කරන්නේ සතිපට්ඨානයයි අවසානයේ බුදුපතේ බුදුමහරහතන් වහන්සේලාටත් අවශ්‍ය කරන්නේ සතිපට්ඨානය. ඒක නිසා යම් රහතන් වහන්සේ නමක් ආශ්‍රවයන් කියකලා වූ සීනාශ්‍රවයන් වහන්සේ නමක් තමන්ගේ හිතට එන ඕනෙම අරමුණක් මේ සතිපට්ඨානයට දාලා ඒ සතිපට්ඨානය තුලින් දැක ගැනීමට පුළුවන් වෙනකොට දැනගන්නවා මට මේ කවදාකවත් නැති බලයක් දැන් ලැබිලා තියෙනවා මේ බලය නිසා තමන් වහන්සේ තීර කර ගන්නවා දැන් මම සීනාසවයි කියන්නේ. යම් බලං ආගම්ම සීනාසවස්ස බික්කුණෝ පටිජානාති සීනාමේ ආසවා. මේ බලයට පැමුණාට පස්සේ ඒ උන්වහන්සේට වැටහෙනවා මම දැන් සීනාසවයි. නිසා ප්‍රතිපත්තාන මේ අවසාන පැත්තෙන් බලනකොට පෙරහැර යන්න ඇරලා පිටිපස්ස පැත්තෙන් බලනවා වාගේ තමයි මේ මේ අපි කිට්ටු කරගන්න පැත්ත. නමුත් මේ සතිපට්ඨානේ වටිනාකම වැඩි කරගන්න පැහැදිලි සාක්ෂි කාරණා ඉදිරිපත් කරන්න පුළුවන් යෝගාවචර ජීවිතයේ මැද කොටාසට ඒක පවත්තාව නැත්නම් විපස්සනා ඥාන පාල වෙන කොටාත් වැදගත් වෙන්නේ අර්ථකතනෙමයි සතිපට්ඨාන අර්ථකතනෙමයි භාවනාවට බැසගන්ටත් වැදගත් වෙන්නේ භාවනාවේ අර්ථකථනයමයි සතිපට්ඨාන කියන්නේ අර්ථකථනය. මේක කියනකොට දෙනෙක් මේ ආගමයි ධර්මයයි දෙක අතර තියෙන පටලැවිල්ලකට වැටෙනවා. ලෝකයේ කියන මේ බුද්ධ ආගම නැත්තම් පවතින ආගමේ මේ සතිපට්ඨාන කියන වචනේ ඇහෙන්නත් නැහැ. ඒකේ තියෙන විවිධාකාර ගාල බෝට්ටියක්. විවිධාකාර දෙනක එකතු වෙලා කරන මහා උත්සව ව්‍යාපාර. නමුත් සතිපට්ඨාන කියන්නේ කාම ඒක හාත්පසින්ම වෙනස් තමන්ගේම ආධ්‍යාත්මයේ තමන්ගේම සීල සමාධිය ප්‍රඥාවට කොටු වෙච්ච තාමත් නැහැ. සලකින්නේ සුරක්ෂිතව රැකී සිටිතුරු වැඩ පිළිවෙලක්. මේ නිසා යෝගාවචරය මේදී හඳුනා ගන්නව නම් මේක තමයි මේ සාසනයේ මුල, මේක තමයි මේ සාසනයේ මැද, මේක තමයි මේ සාසනයේ අග කියලා අපි සතපත්තාණින් ගත කරන මොහොතක් මොහොතක් පාසා හිත සමනධර්ම සම්පූර්ණයි. සන්තෝෂයකටපත් වෙන අපේ ජීවිතේ පිරිච්ච ජීවිතයක් බවට, සම්පත්‍ති කර ජීවිතයක් බවට, සන්තුෂ්ටි කර ජීවිතයක් බවට පත් වෙනවා. ඉතින් ඒ නිසා මේක මේ විපස්සනා ගුරුවරු අර කලිමුත් අපි අවස්ථාවක සඳහන් කළා වාගේ මේකට මුලටත් සතිපට්ඨානෙ මැදටත් සතිපට්ඨානෙ අගටත් සතිපට්ඨානෙ කියලා යෝගාවචරයට නැවත නැවත අහන්න තලස් වෙනවා යෝගාවචරයට නැවත නැවත පරිශීලනය කරන්න තලස් වෙනවා මේ සතිපට්ඨානෙ කියන එකේ අර්ථය මේක එක විදියක අවධාරණය කිරීමේ ක්‍රමයක්. ඒකට හොඳ විහිළු ජීවිත වගේම හොඳ හිත්වාදින කතාවක් සඳහන් වෙන අපේ ලංකාවේ ඉතිහාසයේ යුද්ධ මේ රට පාලනය කරන කාලේ එංගලන්තයේ රැජිනගේ තමයි අනතක පැවතුනේ ලංකාවේ හිටියේ පත් කරන ලද ආණ්ඩුකාරවරයෙක්. මේ ආණ්ඩුකාරවරයාගෙන් උපදේශ පිට තමයි එංගලන්තේ මහරජින මෙහෙට පණිවිඩ එවන්නේ මෙන්න මෙහෙම කරන්න ඕනේ මෙන්න මෙහෙම කරන්න ඕනේ කියලා එංගලන්තේ මහරජිනගේ පණිවිඩ පයිසන් ක්‍රියාත්මක කරවන්නේ තර මහා ආණ්ඩුකාරයා එහෙම නැත්නම් ඒ අග්‍රාණ්ඩුකාර තමයි. ඒ කාලේ අහලා තිබුණා ලංකාව දිනු කරන්න ආර්ථික සංවර්ධනය කරන්න වැඩි වැඩියෙන් සූරා කණ්ඩ මොනවද කරන්න ඕන කියලා. ආන්නෝකට අපේ වාර්තාවක මේ ආණ්ඩුකාරය එළියට තිනවා ලංකාවේ මේ වැඩි වැඩි ලංකාවේ ප්‍රයෝජන ගන්න තාත්වික වෙන්න නම් කාරණා තුනක් සම්පූර්ණ වෙන්න ඕනේ. එක තමයි පළවෙනිම එක තමයි ලංකාවට කෝච්චි පාරක් හදන්න. දෙක තමයි ලංකාවට කෝච්චි පාරක් හදන්න. තුන්වෙනි කාරණාවක් තියෙනවා ඒකත් මොකද්ද ලංකාවට කෝච්චි පාරක් එතකොට මහරජින්ට කොල්ලෙන් ගැහුවා වගේ ඔළුවට හොඳටම තේරෙනවා එකක් කෝච්චි පාරමයි දෙකක් කෝච්චි පාරමයි කියන කෝච්චි. මේ හදපු කෝච්චි පාරම යාදා පිළිගන්න. ඒ 1977ක් විතර කාලේ වෙනකන් ලංකාවේ එක මිනිස්සුෙකුට සිල්පර කොටයක්වත් ඊට වැඩිය තියාගන්න බැරි වුණා. සුද්ධ හදපු කෝච්චි පාර තමයි ඔය තාම තියෙන්නේ. මොකද එදා ඒ මිනිස්සයා දැක්කා මේකේ දිනුවට බලපාන ප්‍රධාන කාරණාව ප්‍රවාහන කරනවා. ඒ වගේ තමයි කෙනෙක් අහනවා නම් භාවනා කරන ජීවිතයක මොනවද ප්‍රධාන දේ, වැදගත්ම දේ කියලා කියන්න පුළුවන් භාවනාවට ප්‍රධාන කාරණා තුනක් බලපානවා. මුලදී තාම වැදගත් වෙන ප්‍රතිපත්තානි, මැදදී තාමත් වැදගත් වෙන ප්‍රතිපත්තානි, අගදී තාමත් වැදගත් වෙන ප්‍රතිපත්තානි. ඒක වටහා ගන්න ඕනේ. මේ ප්‍රතිපත්තානි කියන එක කොච්චර විග්‍රහ කරලා කොච්චර විෂදව අපි දැනගත යුතුද මේ නොදැනීම නිසා නේද අපි මේ වල්මත් වෙලා ඉන්නේ මේන් තොර දේවල් දැන ගැනීම නිදාණයට මේ සතිපට්ඨාන දැන ගැනීම අවුල් වියවුල් වෙලා තියෙන්නේ කියන එක උදේට යෝගාවචර පිටට වදිනවා. වැඩිනවා නම් අර අලික අලික කලින් සදාහන් කරගත්ත වාගේ සතිපට්ඨානේ හිත පවතින හැම වෙලාවකම ලොකු සන්තෝෂයක් ඇති වෙනවා. මුලදී මැදදී අගදී සම්පූර්ණ කළ යුතු වන්නා වූ සතිපට්ඨානේ තමයි මම ඉගෙන ගන්න. සතිපට්ඨානේ තමයි මම වඩන්නේ. සතිපට්ඨානය තමයි මේ බහුලීගත කරන්නේ කියලා ලොකු සතුටක් ඇති වෙනවා. ඉතින් අර කාලේ ගත කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ සතිපට්ඨාන පිළිබඳව වැටහෙන මූල ධර්ම ඒ වගේම ප්‍රායෝගික කාරණා ඉදිරිපත් කරගෙන අපි දන්නා සතිපට්ඨානයේ තව විශේෂ ඵලයක් කරන්නේ. තව විශේෂ ආලෝකයක් ලබනවා. අපි ගිය පාර ධර්ම දේශනා හමාර කරනකොටත් මේ වගේ ප්‍රවිෂ්ටයක් අපි ලබාගෙන තිබුණා. සතිපට්ඨානයේ තමයි අපි මේකට යන්නේ කියලා. ඒ සතිපට්ඨානයට යනකොට මේ සතිපට්ඨාන කියන වචනේ මූලික ක්‍රියාපදය සතියයි. ඒ ඒ සතිය පිළිබඳව සතිය කියන්නේ මොකක්ද කියලා දන්නේ නැතුව අපිට අමාරුයි සති බල සතිපට්ඨාන බල කියන මේ ධර්මතාවයක විස්තර කළා දෙන්නේ. ඒක නිසා අපි එදා මුලින් හඳුනා ගන්න උත්සාහ කරා සතිය කියන එක භාවනා යෝගාවචරයකට ගැළපෙන තාලෙට තමන් දන්න කාරණා තව තවත් කොම්ප්ලෙන් වෙන තාලෙට කොහොමද වටහාගන්නේ අපි මේ තේරවාද සම්ප්‍රදායේ මේ වාගේ ධර්මතාවයක් රූප ධර්මයක් වේවා නාම ධර්මයක් වේවා වටහා ගැනීමේදී ඒ මූලික රාමුවක් තියෙනවා ආනේ රාමුව තුල වටහා ගත්තොත් ඒක වැඩේට සෑහෙන වැඩේට ඇති කියලා ඒකට කියන්නේ ලක්ෂණාදී චතුක්ක ණය ඒ ධර්මතාවයේ ස්වභාවික ලක්ෂණය දෙක ඒ ඒ ධර්මතාවය කරන වැඩේ මොකක්ද? එයාගේ රාජකාරිය මොකක්ද? තුන්වෙනි එක ඒ ධර්මතාවය දැන් එළබිලා තියෙනවා නම් ඒක වැටෙන්නේ කොහොමද? හතරවෙනි කාරණාව තමයි ඒ ධර්මතාවයේ ලං වෙතර කිච්ච කර ගන්නට ආසන්නිම බලපාන කාරණා මොකක්ද කියලා. ඒකට කියනවා ලක්ෂණ රස පච්චපට්ඨාන පදත්තාන කියලා. ඉතින් මේ සතිය බුද්ධ දේශනෙහි ඒ වාගේම තමයි විනයටත් ඒ වාගේම අභිධර්ම කොටසටත් ධාමත්ම පැතිරිච්ච සම්බන්ධීකරණය. අපි ඒක අද පවතින ලෝකෙට රබර් සම්බන්ධයි. රබර් හැම ආයතනම මේ මේ කාර්මික පැති වලට යාන්ත්‍රික පැති වලට හැම දෙයකම සම්බන්ධ වෙනවා. ඒ වාගේ තමයි මේ සතියත් මේ පිටක තුනේ හැම තැනම බැලුවොත් නිකන් හරියට කියනවා නම් රාජභෝජනයක ලුණු සම්බන්ධ වෙනවා. කොහොම පුංචිවට තමයි සම්බන්ධ වෙන්නේ. නමුත් මේ ලුණු නැත්තම් කිසිම දෙයක රසයක් නැහැ. ඒක නොවන තරකුත් නැහැ. අන්න ඒ වගේ මේ විවිධ පිටකවල සතිය විවිධ තැන්වල සඳහන්. ඒ නිසා සතියේ ලක්ෂණය පෙන්වන කොටන් අර්ථ කීපයක් වෙනවා. සති, සරණතා, අනුස්සරණතා, පටිසරණතා, සාරණතා, ධාරණතා ආදී වශයෙන් ඒ අපි ධර්මයේ පෙන්නනවා සතිය පෙන්වන්නේ ස්මරණය. නැවත මෙනෙහි කර ගන්න පුළුවන් අපි සීය කියලා කියන්නේ. අපි තේ දේ සීහි නැති වුණා කිව්වහම ඒ වෙච්ච දේ දැන් මතක නැහැ. හොඳට සීහිය තියනවා කිව්වනම් ඒ වෙච්ච වෙලාව වගේම දැන් ඒ දේ මතකයි. මේකට ධාරණ ශක්තිය කියලා කියනවා. සාරණ ශක්තිය කියලා කියනවා. නැවත චිරකතං තිර කතම් තිර භාති තම්පි සාරේති ඈත ඉස්සර කාලේ කරපු කතාවක් ඈත ඉස්සර කාලේ කරපු දෙයක් හොඳට මතක තියෙනවා ඒ මොකද ඒ කරන වෙලාවේදී හොඳට සතියෙන් කරලා තියෙනවා ඒ නිසා හිතේ ධාරණ ශක්තිය වැඩි අනුස්සරති අනුස්මරණය කරනවා කියලා අපි සිංහලට කියන අනුස්මෘති කියන මේ සංස්කෘත වචන පාලියට දානකොට අනුසාරති පටිස්සරති පටිස්මෘතිය මෙන්න මේ විදිහට සතිය පවතිනවා නම් මේ කාරණේ පවතිනවා මතක් කරගන්න පුළුවන් ගැටියක් තියෙනවා. නමුත් මේ විපස්සනා ලෝකේ සහ සමත ලෝකේ දෙක ගත්තාම අද භාවනා ක්‍රම පැතිරලා තියෙන ප්‍රධාන ක්‍රම දෙක මේ විയോഗාවචරය සහ කර්මස්ථානාචාර්යවරු මේ සතියේ ලක්ෂණ දෙකකට නැත්නම් සතියේ මූණක් දෙකකට දෙකොල්ල ප්‍රිය කරන ගැටියක්. ඒක අටුවාවෙත් ඒ පරිසම්පදා මාර්ගයේ පැහැදිලි කරලා පෙන්නනවා උපත්ති සති උපත්ථාන සතිපත්ථාන වශයෙන් මේ සතිපත්ථාන වචනේ අර්ථ රාශියකට බෙදලා කඩලා පෙන්නනවා ඒ සතිය විස්තර කරන්න හදන පදවැල අනුව තේරෙනවා සමත යෝගාවචරය සතියේ හඳුනා ගන්නට කැමති වෙන්නේ වැඩියෙන් ප්‍රෝජන ගන්න කැමති වෙන්නේ මෙන්න මේ මේ ලක්ෂණ. විපස්සනා යෝගාවචරයට රසවත් වෙන්නේ මනාප වෙන්නේ ඒ සතියේ තියෙන මේ මේ ලක්ෂණ. ඒක නිසා මේ සතියට අර කරණ ලක්ෂණ, සාරණ ලක්ෂණ කියලා මේකට කියනවා. මෙනෙහි කිරීමේ නැවත ජීවත් කිරීමේ ලක්ෂණ කියනවා. අපිලාපන ලක්ෂණ කියලා අටුවාව පෙන්වලා දෙනවා. එක ලක්ෂණයක්. ඒ ලක්ෂණේ සඳහන් වෙන්නේ නිකන් ඕනෑම අරමුණක් ඉදිරිපත් වෙච්චාම අරමුණට ප්‍රවිෂ්ඨ වෙන ගැටය. අරමුණට කෙලින්ම බැහැ ගන්න ගැටය. විලාපන ලක්ෂණේ නැත්තම් පොලාපනින ලක්ෂණේ කියලා කියන්නේ බැහැගන්නේ නැහැ මතු පිට තරන්දි තරන්දි තියෙන ගැටි. අටුවා පෙන්වන්නේ මේ ලිච්ඡ ලබු කුබුලක් වතුරට දාපුවාම ඒක නිකන් වතුර මත වතුර රැල්ලත් එක්ක පොළ පොළා පැන පැන මතු පිට පාවිවි පාවිච්චි කරන කවදාකවත් ඒ ලබු කබලට වතුරට ප්‍රවිෂ්ඨ වෙන්න බෑ. ඒක පොලාපන ලක්ෂණේ නැත්නම් පිලාපන ලක්ෂණේ. අපිලාපන ලක්ෂණය කියලා කියන්නේ අන්න එහෙම පාවීමක් නැතුව දාපු තැනම එතනම ගිල ගන්න. එතනම ප්‍රවිෂ්ඨ වෙන. එතනම නිමග්න වෙන. එතනම සිතා වහින ගතිය දින අපිලාපන ලක්ෂණා කියලා ඒක පෙන්වන්නේ ගලන වතුරට දාපු ගලක් වාගේ. ඒ ගල පාවි පාවි ඉන්නේ යම් තැනකද වතුරට වැටෙ එතනම ඉල්ලක. එතනම පැසක. එතනම නිමග්න. එතනම ප්‍රවිෂ්ඨ. ආයේ ඒක නතර වෙන්නේ නැහැ ආඩියට ගිහිල්ලා ගන්න. මහා කන්දේ වතුර කන්දේ ආඩියටම බහිනවා. කොහින් හොයාගත් එකත් වෙන්න අපි ලොකු සඳහන් කළේ කොළපතකට දැමු විනිගත් යවටක් තියෙනවා. අපි කොළ එකතු කරලා එකතු කරලා තියෙන මහා කොළ ගොඩක් තියෙන දැක්කොත් ඕකට හොඳ රත්වත් රත්වර්ණ රත් වෙන්න යකඩ රත් වෙච්ච යකඩයක් දැම්මොත් ඒක එහෙම කාගෙන ඒ කොළ කොට ගිලා කපාගෙන පිළිමාදියට බයි. ආයෙත් පැකිලීමක් නැහැ. රත් වෙච්ච හොඳට මඩක් රත් වෙච්ච බිහියකින් බටර් කෑල්ලක් කපනකොට කෙලින්ම කපාගෙන බයි. තැම්බිච්ච අලකාලයකට ගැරුපෙන් අයින්කොට කෙලින් මේක තාගෙන පයි. ආයේ නෑ දෙසලා යන ගතිය. මේන්න මේකට කියන අපිලාප. උපගන්නන ලක්ෂණය කියලා කියනවා අරමුණ වෙත ගෙන ගොස් දක්වන ගතිය. ඒක මානසිකාරයත් එක්ක වෙන් කළ දක්වනකොට උපගන්නන ලක්ෂණය කියලා කියනවා. මේ මේවා වලින් අතුවා උදාක් රුචි ලක්ෂණය වශයෙන් පෙන්නන මේ අපිලාපන ලක්ෂණ. විපස්සනා ලෝකයක් බොහෝම කැමති මේ ලක්ෂණ. අරමුණට හිත වැටිච්ච ගමන් ආ ඒ පැත්ත මේ පැත්ත බැහැලා තරන් දීලා පටපැ සෑහෙන්න බැහැලක් නැහැ කෙලින්ම අරමුණට බැස්සා. යම් වෙලාවක ඒ නිසා අරමුණ තියෙද්දිත් ඒක අරමුණ අන්දමන්ද වෙනවා නම් අරමුණ කියා ගන්න බැරි නම් අරමුණේ තියෙනවද නැද්ද කියලා කියා ගන්න බැරි ගැතිය තියෙනවා නම් අපි දැනගන්න ඕනේ ඒක පොළාපයින් ලක්ෂණය සතිය විරුද්ධ පැත්ත. අපි වැඩි යුතු පැත්ත නෙවෙයි, ගත යුතු පැත්ත නෙවෙයි. ගත යුතු පැත්ත නම් අපි උත්තරයේ පිළිගහක් වේවා නැත්නම් නාදී අග ආස්වාද ප්‍රසාදේ වේවා අරිදිනකොට ආය උතවනවා යවනවා තබන අවස්ථාව වේවා වම දක්න කියලා කරන අවස්ථාව වේවා ඒ කොයි අවස්ථාවේ හෝ පය දකුණ තබන වෙලාවේදී දකුණ තබන බවටම හිත වැඩගෙන එහිම නිමග්න වෙනවනම් අන්න සතිය පිහිටියක් දකුණ තමන වෙලාවේදී gedara දේවල් ගැන කල්පනා වෙනවනේ හෙට කරන්න තියෙන දේවල් ගැන කල්පනා කරනවා මෙහෙම කකුල තියෙනකොට දැනගැනීමේ කොහොමද නිවන් දකින්න පුළුවන් නේ කියලා ආදී සැක කල්පනා කරනවනේ ඒක සතිය ඒ නිසා මේ සතිපට්ඨානයේ මේ තියෙන ලකුණ යෝගාවචරයට ලබන්න දුෂ්කර දෙයක්. ඒකට මේ වෙනම පාරමිතා පුරන්න ඕනේ. වෙනම මොනවාක්වත් බලිත වෙන්න කරන්න දෙයක් නැහැ. හරියට කාරණාව දැනගන්න ඕනේ මේ දේ කරන තමන් ඉදිරියට ඉදිරියපත් වෙන ආරම්භය. ආස්වාදේ ප්‍රසආදේ වේවා බිම්බි මහකිලි වේවා යවන තපන අවස්ථාව වේවා නමන දිවහන අවස්ථාව වේවා ඈත බලන මෑත බලන ඍජුව බලන ඉස්සරහට යන පස්සට යන ඕනම අවස්ථාවක ඒ කරන ක්‍රියාව නැත්නම් ඒ අරමුණේ දෙලින්ම හිත ඒට වැඩි ගන්නවනම් අන්න ඒ ඒ කරන ඒ අත්දකින්න දේ මතකෙ හිටිනවා කාරණ ලක්ෂණ හිතිනවා. ඒක නැවත කියන්න පුළුවන් ගතියක් තියෙනවා. මෙන්න මේ විදිහට මම හිතේ යොදනකොට ඒ අරමුණේම හිතේ හිත ඇතුළත අරමුණේ හැදීම. අන්තබන්ද භාවයක් එන්නේ. පස්සේ ආයේ මෙනෙහි කරන්න අපහසුතාවයක් ඇත්තේ නැහැ. අනුස්මරණය කරන්න අමාරුකමක් ඇත්තේ නැහැ. ඒක නිසා හොඳ මතකයක් ඇති කරන් ඉගෙන ගන්න ඕනේ නම් එනත හරියට එල්ලේට වෙඩි කියනා වගේ සූක්ෂම වැඩක් කරන කෙනෙක් ඉන්නවනම් නැත්නම් ඉතාම සූක්ෂම නිර්මාණ ශිල්පියෙක් ඉන්නවනම් අත්‍යවශ්‍යම අංගයක් තමයි මේ සත්‍ය. ඒත් සමහරලාට මේකට සත්‍ය කියලා කියන්නේ නෑ. නමුත් මේක නැත්නම් ඔය ඒ ඒ ඒ වෘත්‍ය කරන්නේ. නමුත් ඒ උගේ ඒ වෘත්‍යයට විතරයි ඒ සතිය පිටන්නේ අනිත් දේවල් නැති වෙනවා. යෝගාවචරය නිසා හැම වෙලාවෙම මූල කර්මස්ථානී භාවනා කරමින් ඉඳගෙන ඉන්න වෙලාව වේවා සක්මන් කරන වෙලාවේ වා දකුණු වම් පාය වම් පාය වශයෙන් කඩුනේ හෝ එහෙම නැත්නම් ඉදිරියදා වැඩ කරන වෙලාවේදී හෝ වේවා අනුන් එක්ක කතා බතා ඒ දේශපාලන කතා තිරස්කාන කතා මේ එකකදීවත් මේ සතිය පිළිටන්නේ මොකද බාහිරට හිත දුවන කල්මත් වෙනවා නිසා ඒකෙන් තොර වෙලා Tamange මේ සතර සතිපට්ඨානට අයිති වෙන කය වේවා වේදනාවක් වේවා සංඥාවක් මේ හිත හිතවිල්ලක් වේවා අනිකුත් වෙන මතුවෙන ඇහිම් දැකීම ආදී ධර්ම ආරම්මණයක් වේවා එහි හිතීමක් වෙනවා නම් අන්න සත්‍ය කීතිය. ඒක නිසා මේක කරන්න බෑයි කියලා. මේක කරන්න සුදුසුකම් නැහැ කියලා. මේක මේ වෙලාවේදී ගැළපෙන්නේ නැහැ කියලා. කිසිම දෙයක් රහතන් වහන්සේට ඒ නිසා මුළු දවස පුරාම රහතන් වහන්සේට තමන්ගේ සීනාස්ව භාවයේ සාධක කරනවා. සීක පුද්ගලයෝ එහෙම නැහැ. ඒ අත්තන්න පේනවා අසවල් වැඩේ කරනකොට සතිය ගිලිහිලා යනවා. හිත අන්දමන්ද වෙලා යනවා. හිත වික්ෂිප්ත වෙලා යනවා. භාවනා කරන්නයි කියලා චෝදනා එනවා. ඒ නිසා ඒක සතිපට්ඨාන තනක් නෙවෙයි. ඒ ගුරුවරයා හොඳ ගුරුවරයෙක් නෙවෙයි. ඒ මධ්‍යස්ථානේ හොඳ නැහැ කියලා. ඉතින් දැන් හොයනවා ගුරුවර හොයනවා හොය හොයා යන්න. මේක පුද්ගලයන්ට වෙන්නේ මොකද? මේ මේ සමහරක් කාරණා සතිපට්ඨානේ නෙවෙයි කියලා හිතේ. ඒ කාරණා එනකොට හිතෙහි නිමග්න වුණත් එක්කෝ ඒක සැක හිතනවා. එක්කෝ නිමග්න වෙන්න ඕනකම තිබුණාට නිමග්න නොවි යරි. ඒ දෙකේදීම මේ සමහර 100ට ප්‍රමාණයක් හේත පුද්ගලයන්ට දරා ගන්න බැරි අල්ලා ගන්න බැරි කොටු කර ගන්න බැරි රාශි කොටක් තියෙනවා ආනේ වලදී ඒ අත්ත අන්දමන්ද වෙනවා වටපිට බලනවා අන්‍ය ගුරුවරු හොයනවා අන්‍ය ක්‍රම හිතනවා මොකද සතිපට්ඨානේ සාහිතියක් ලැබෙනවා සහතන්නාන්තේ දෙකම අවුල් නැති කිසිම දෙයක් නැහැ ඒ නිසයි උන් දැතරහක් කියන්නේ විදුස්සා. හරියයි. ඕනම දෙයක් આવොත් ඒක සතිපන්තාන දාගන්න තත්ත්වයක්. මේක ඊටත් වඩා සුදුසු තමයි සර්වඥ. මේ සර්වඥ වහන්සේට මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ සඳහන් කරන්නේ කුණ කුණචපරම් භන්තේ කීනාසවස්ස බික්කුණෝ සත්තාරෝ සතිපට්ඨානා භාවිතා හොන්තු භාවිතා එවම් මේ භන්තේ කීනාසවස්ස බික්කුණෝ බලන් හොති ස්වාමීන් වහන්සේ මේ සීනාසව කළා වූ ස්වාමීන් වහන්සේට මේ සතර සතිපට්ඨානේ භාවිතයි සුභාවිතයි මනාකොට පුහුණු කරලා තිනවා. ඒක එයාට බලයක් වෙනවා. ඒ බලය නිසා මම සීනාසව වුණා කියලා නිතරම මතක් කරනවා. ඒක පුද්ගලයා මේක නෑ. යෝගාවචරයට මේකේ 100ට ප්‍රමාණය තව අඩුයි. තමයි හිත යොදන එකටවත් යන්නේ. ඉතින් චෝදන. ඉතින් යෝජන. ඒ අරමුණේ හිතින්නේ නෑ මේ අරමුණේ හින්නේ නෑ ඒක කරනකොට මේකට යනවා මේක කරනකොට ඒකට එනවා කියලා ඉතින් හොයනවා කොයි අරමුණේද හුඟක් ලේසි කොයි තැනදීද හුඟක් ලේසි ආදි වශයෙන් ඒ ප්‍රවිෂ්ඨේ ලබා ගන්නට ඇතුළත් පිට ඇතුල් වීම අල්ලා ගැනීම සාහෘද කර ගැනීම ලබා ගන්නට හරියට දවසේ එක වෙලාවයි හරියන්නේ තමයි එකම අරමුණකයි පිහිටන්නේ එකම තැනටයි රුචි එහෙම තමයි මේ ප්‍රවිෂ්ඨය ඇති වෙනමුත් ඒකේ දෝෂයක් නැහැ මොකද සතිපට්ඨානය පිළිබඳව පෙළ ඊගාට අටුවාව ඉක්මවල යම් කෙනෙක් ඊගාවකට ගියොත් ඒක මේක හරියට පැහැදිලි කරලා දෙනවා යථාපාකටං විපස්සනා පිනිවේසෝ පච්චා අනුප්ප අනුප්පාත්තන්තේනපි උපායේන උපට්ඨපෙත්වා කියලා යම් දෙයක් ප්‍රකටද එතනින් ප්‍රවිෂ්ඨ වෙනවා යථාපාකටං විපස්සනා පිනිවේසෝ අන්න ඒක තමයි විපස්සනා අබිනිවේෂය විපස්සනාවට බැද ගැනීම බැස ගැනීම පච්චා පස්සේ අනුප්පාත්තන්තේනපි ප්‍රකට නොවුණු දේවලුත් උපායේන පක්ඛවෙත්තා. උපායෙන් ධර්මකාරණ මතු කරමින් නැවත නැවත හිත යොදමින් මොන දේද සතිපට්ඨානට නොගැලෙන්නේ. නොගැ නොගිනි හැක්කියන්නේ. අයිති නැති වෙන්නේ කීක බල බලා බල බලා යොදවන එක තමයි අර ප්‍රවිෂ්ඨේ ලබාගත් ප්‍රශ්නේ කමයි. මේකක් ඉවරයි කරවත් මේ රහතන් වහන්සේ. රහතන් වහන්සේට එහෙම දෙයක්වත් ඉතුරු වෙන්නේ හැමදේම ඉතාම ප්‍රකට දෙයින් ප්‍රවිෂ්ටි ලබා ගත්තට පස්සේ ඊ ඇතුළතට ගිහිල්ලා ප්‍රවිෂ්ඨ වුණාට පස්සේ සති සමාධි පිහිටියාට පස්සේ ඇති වෙන ප්‍රස්තාවෙන් මතුවෙන මතුවෙන හැම එකම ඇද්ද ඇද්ද ගහනවා. ඇද්ද ඇද්ද බලනවා ප්‍රතිපත්තාන තමයි මානසික ප්‍රශ්නයක් මතුවෙනවා. මොකද්ද සතිපත්තානට අයිති වෙන්නේ නැති කියලා. හරියට ජීවිතය වෛද්‍ය ශාස්ත්‍රය ඉගෙනගෙන කැලේකට ගිහලා දවස් 7ක් ඇවිදලා බලනවා මේ කැලේ බෙහෙතට ගන්න බැරි මොනවද තියෙන්නේ. පිපිලිකර වෙලා පව වෙනවා කිසිම දෙයක් නැහැ බෙහෙත් ගන්න බැහැ සතිපට්ඨානෙ නෑ හපු කෙනෙක් අපි හිතුවොත් නැත්නම් සතිපට්ඨානට අහලා හිත නේදපු කෙනෙක් බැලුවොත් එහෙම හරිම ප්‍රශ්නේ තමයි යත්තන කොහොමද මේක පටන් ගන්නෙ කොහොමද ප්‍රකට දේ පොතනින් පටන් ගත්තොත් හොඳයි කියලා මේ සතිපට්ඨානට අහුවෙන්නේ නැති දේවල් හොඟවයි අහුවෙන දේවල් බොහෝමත්ම ටිකයි නැත්නම් එකයි ඒක තමයි මේ පු탁 යන ලෝකේ රහත් ලෝකේ වෙනද. ඒක නිසා සතිපට්ඨානය ගැන නැත්නම් සතිය ගැන ජීවත් කරන කෙනා මූල ධර්ම වශයෙන් පිළිගන්න ඕනේ. භාවනා කළ නොයුතු අරමුණක් කියලා මේ ලෝකේ දෙයක් තියෙනවා. එහෙම දෙයක් තියෙනවා නම් ඉතින් දෙවියන් වහන්සේ ගැන විශ්වාසය තමයි. එහෙම නැත්නම් මෛත්‍රී බුදු දානවාදී දැකීම වාගේ පරමාර්ථයක් වෙනවා. ඉන්නේ පිට යම් කිසි දෙයක් තියෙනවා නම් මෙන්න මේ දේ භාවනාවට ගැලපෙන්නේ නැහැ කියලා කිසිම දෙයක් කෙලවන්න බෑ. ඒ නිසා විපස්සනාට ගැලෙන්නේ නැති, ගැනෙන්නේ නැති අරමුණක් මොකද්ද කියලා අහුවොත් එහෙම තියාගන්න උත්තරයක් නැහැ. සමතේ අහුවොත් නම් සමසතලිස් කර්මස්ථාන කියලා කියන්නේ. විපස්සනාවට හැම අරමුණක්ම අරමුණක්මයි. ඒ නිසා ලංකාවට බිම්බීම හැකිලිම ක්‍රමයේ හඳුන්වා දුන්නට පස්සේ හරියට චෝදනා තිබුණා. හරියට විවේචන තිබුණා. මේ සර්වඥාන්සේ දේශනා කරපු නැති එකක් භාවනා මනසිකාරයට අරගෙන මේ සතිපට්ඨාන ගැන බලනකොට පේනවා නිදිම හැකිනීම වගේ දෙයක් නෙවෙයි මේ සූත්‍ර පිටකේ සඳහන් වෙලා තියෙන නිදර්ශනන බලනකොට ගන්න බෑයි කියලා දෙයක් නැහැ ඕනෙම අරමුණක් විපස්සනාට ගොදුරු වෙන්න නමුත් ඒකේ රහතන් වහන්සේගේ බල ආධුනිකයට ආධුනිකය නිසා යම් තැනකින් හිත බස්සගත්තා නම් ඉතින් කොවිස්ටේ ගත්තා නම් එතෙන් පටන් ඒක විශාල කිරීමේ බහුලීකත කිරීමේ භාවිත කිරීමේ මේ වැඩ පිළිවෙලට යන්න ඕනේ මේකට සූත්‍ර පිටකේ සඳහන් කරන වචන තුනක් තියෙනවා ආසේවේති භාවේති බහුලීකරෝති කියලා. ඉස්සල්ලාම ආශ්‍රය කරලා බලනවා ලේසි මේක. ඒ තුලින් ප්‍රවිෂ්ටි ලබා ගන්නට පස්සේ ඊට පස්සේ භාවේති ඒක වඩනවා. සාමාන්‍ය ප්‍රදේශයකට වඩනවා. ඊට බහුලීකරෝති කියලා කියන්නේ අප්‍රකට ප්‍රදේශ දක්වාම මේ ආලෝකයේ වීදුවනේ නොදැක්ක දෙයක් නැහැ කියන මට්ටමට සැකයක් නැති මට්ටමක් රාකයක් සම්පූර්ණයෙන්ම නැති මට්ටමක් වෙනකන් ආත්පතේ වෙනකන් වදිනවා ආශීරිත භාවිත බහුලිකයි. සර්වඥාතේ සති සම්පෝඥාගේ කරාත කරනකොට සති සම්පෝඥංගෝ කෝකස්සික මයා සම්පදක්කාතෝ භාවිතෝ බහුලිකයි. මම බලාට මනාකොට පෙන්නලා දුන්නා. මම මේක භාවිත කරා මම බහුලීකත කරා ඒක මතක් කරනකොට මේ කාශ්‍යප මහ රහතන් වහන්සේගේ ලෙඩ දුව වෙනවා. ඒක මතක් කරන සර්වඥාන් වහන්සේගේ ලෙඩ දුව වෙනවා. සාමොග්ගල්ලාන ස්වාමීන් වහන්සේගේ ලෙඩ දුව වෙනවා. අපිත් අද ඒක මතක් කරගන්නවා. ඒ මොකද මේ වගේ හැකි සංඥාවේ මේ දේ කරන්න පුළුවන් කියන සංඥාවෙන් බැසගත්තට පස්සේ ලෙඩ රෝගෙ කියනවා බොහෝ සුචි දේවල්. එහෙම නැත්නම් ලෙඩ රෝග මහලොකුයි ඒක ඔක්කොම සුව වෙනකම් බලා ඉන්න සතිපට්ඨාන කරා. ඒ නිසා මේ සතිය මූලික ලක්ෂණය අපිලාපන ලක්ෂණ වැඩිච්ච තැන වැඩිච්ච තැන විතරම පිටා බහින ගතිය. හරියට මැටි කෑල්ලක් මැටි ගොඩකට යකඩ ගුලියක් දාපුවාම වාගේ පිටිගත් යවටක් කොළපතකට දැම්මාදී වතුරට ගලක් දැම්මාදී බහින ගතිය කියන අපිලාපනවා. ඊගාවට ඒ මේ මූලික ලක්ෂණය ඊගාවට මේ සතිය යම් කිසි හිතකට වැදුනා නම් ආවා නම් හිතියා නම් ඒක තියෙන බවට ලකුණක් වෙන්න නැත්නම් ඒ සත්‍ය කරන ක්‍රියාවක් තියෙනවා අසම්මෝත රසයි හිත මුසාමයම මෝහණය කරවන අවුල් කරන ගතිය දුරු කළා. හරියට හිත පැහැදිලි. සම්මෝස භාවය සිහි නැති කරන ගතිය නැතු වෙනවා. හරියටම අරමුණට මුහුණ දාන්න. සම්මෝස භාවය නැති කරනයි කියන එකයි දැනගන්න. ඉතින් ඒක භාවනා කරනකොට ඉස්තරලාම වැටෙන යෝගාවචරයට තමයි. තම ආස්වාද මොරල් ඇතුළට ගන්නකොට ඒ විශ්ේ හිත පිහිටියා නම් පිහිටපු ගමන්ම දැනගන්නවා හරි මගේ හිත ආස්වාසත් ආස්වාදේ හිටියා. ඊගාට ප්‍රසවාසයට හිත හැරෙන. හැරෙනකොටම ඒ ප්‍රසවාසයේ හිත හිටියා. නැවතත් ආස්වාද, නැවතත් ප්‍රසවාස, නැවතත් ආස්වාද, නැවතත් ප්‍රසවාස. මේ විදිහට අරමුණේ උෂ්ම රැල්ල, උලංග රැල්ල, මේ පැත්තට මේ පැත්තට සම්පූර්ණ ප්‍රතිවිරුද්ධ ක්‍රියා දෙකක් කළත් පීටි සතිය එnde ende ende ende ende ඒ සැලෙන gati වලින් ආරම්භයේදී සැලෙන gati තිබුණා ක්‍රමය තැන්පත් වෙනවා හොඳට ගන්න. එකයි දන්නේ ඒක හොඳට ගන්න. ඉඹියක් කිලිම කරන කෙනාට මේ අතුල්ලේ පිම්බෙනවා වාරේ මේ හැකිලෙන වාරේ මේ පිම්බෙන වාරේ මේ හැකිලෙන වාරේ ටික වේලා කරන මේ පිම්බීම හැකිලිම දෙක අතරමැද වාරේ මේ පිම්බීම මේ උච්ච අවස්ථාව මේ මධ්‍යම අවස්ථාව ආදී වතේ ඒක පිළිබඳව එන්නේ එන්න තහවුරුවක් මේ පහසුවක් නිස්කාංශුවක් එන්නේ එන්න වැඩේට පටන් ගන්නවා මේ වැඩෙනකොට වැඩෙනකොට මේ සතිය ඉස්සලා මද ආශ්‍රයකට ආශේවණයකට වැටලා පස්සේ භාවිත වෙන හැටි එක චිත්තක්ෂණයෙන් චිත්තක්ෂණයට අඛණ්ඩව පවතිනකොට බොහෝමත්ම ප්‍රකටයි. ඒක වේග ශීඝ්‍ර මේ දියුණුවක් වෙනවා. මොකද ඒ ආධුනික හිතේ තියෙන දුර්ලභකම තමයි ඒ ඒකාකාර දියුණුවක් පවතින තු වහ වහ කැරේ. කැඩිලා අරමුණු වෙනස් කරන ගතිය නිසා අරමුණු රාශි රාශි මත සතිය පිහිටවන්න ගියාම අන්තිමට යෝගාවචරණම සැකයක් පහළ වෙනවා. තියෙන්නේ සතිය තමයි කියන්නේ. මේකටත් සමාධිය කියලා කියන්න පුළුවන්. මේකත් භාවනාවක් කියලා තමන්ටම සැක පහළ ඒ සැකේ නැති වෙන්න ඕන නිසා තමයි කියන්නේ එකම අරමුණක බොහෝ වේලාවක් ඉන්නකොට එයින් ලබා ගන්නා වූ මේ අසම්මෝෂ ගතිය. අමතක නොවන ගතිය ඉදිරිපත් වෙනකොට යෝගාවචරයට ඒ ශක්තියෙන් පසු කාලයක නැවත නැවත සීග්‍රයෙන් වෙනස් වෙන ආරම්භ ඒක තමයි නිදහස කියලා හොඳට වැටහෙන්න පටන් මේ විදිහට සතිය Tamange කෘත්‍ය හරියට අභිමුඛ කරලා දෙනකට අමතක නොකර தත්ත්වය ඇති කරලා දෙනකොට යෝගාවචරය ඒක වැටහෙන්නේ විෂයාභිමුඛ භාවපච්චපඨාන කියලා අතුවාවේ සඳහන් කරලා තියෙනවා අරමුණට අභිමුඛ වෙනවා කියන්නේ. විද්‍යෝම අරමුණට මුහුණ දෙනවා. අපි දන්නවා මේ පොඩි ළමයි ඉන්න ගෙවල් වල නම් ඒ විතරට සාමුත් එක්ක ආපුවාම ඒ දරුවා ගේ ඇතුලේ හැංගිලා ඉස්සල්ලා උළු අස්සේ පොඩ්ඩක් එබිලා බාන. ඒ බැරි වෙලා හරි ආපු අමුත්තා එන්න බබා කියලා කතා කරොත් කොහොම කුස්සියටම දුවනවා. මුත් එක වැඩි ගණන් ගන්න නැතුව පොඩ්ඩක් මුණ පෙන්නලා ටික වෙලා හිටියොත් අර දරුවා දොරෙද්ද ටිකක් මෑත් කරලා පොඩ්ඩක් ඇඟේ පළුවක් විතර පෙන්නලා බලන්න. එතකොටත් ගාණක් නැත්නම් සම්පූර්ණ දොරකට ගාවෙන්න හිටගෙන බලන්න. ඉතින් ඔයාලා ටිකේ ටිකේ ටිකේ කරකලාවිලා අන්තිමට හරියට අමුත්තගේ ඔඩොක්කම ඉඳ ගන්න තරමට පහුවෙනට පහුවෙනට අර කෝල ගති නැති වෙලා සබ කෝල නැති වෙලා ඍජුවම කතා කරන්න පුළුවන් තත්ත්වයකට පස්සනම ඉස්සල්ලාම ආපු වෙලාවෙ නම් කතා කරුවොත් මොන දුන්නත් පැනලා යන කතාවක්. ආන් එහෙම තමයි අරමුණට ඉස්සල්ලාම හිත දානකොට බොහෝම අමාරුයි අරමුණේ අංග සම්පූර්ණ මූණට මූණ දාලා හිටියේ. අපි යාන්තම් තමයි ඉල්ලීම කියලා ගත්තත් නැත්නම් ආස්වාද කියලා ගත්තාම ඒ ආස්වාදේ ඉතාමත් ප්‍රකට අවස්ථාව විතරයි යහුවෙන්නේ ඉතලා. යාස්වාසේ ප්‍රකට අවස්ථාව පෙන්වන්නේ පුස්පරැල්ලේ මැද. හොඳට නාස්පුඩු පුරවාගෙන අතුල්ලාගෙන යන අවස්ථාව. ඒක අවසාන වෙනකොට ආයෙත් තිබුණ දෝ නැද්දෝ කියන තත්ත්වයට පැකිලෙනවා. කීකාර ඉස්ලාම ගෙතිගේ අමුත්තා ඔක්කොම දරුවත් එක්ක එකවරම යාළුවෙන්ට හැදුවොත් ඒ දරුවා තරහ වෙලා යන්න හදනවා වාගේ මුලදි බෑ ආස්වාදයේ මුලමදාග කියන ඔක්කොම දැනගෙන විචාර දෙන්න. මුලදී ඕන කළ තියෙන කොහොම හරි ආස්වාද අවස්ථාවේදී එක චිත්තක්ෂණයක් හෝ ආස්වාසේ බව දැනගන්න. ප්‍රස්වාස අවස්ථාවේ ප්‍රස්වාස බව දැනගන්න. මේක නිසා තමයි අපි මෙනෙහි කරන්න කියන්නේ. බිම්බීම හැකිලිම කරනකොට බිම්බීම ඉතාමත් ප්‍රකට අවස්ථාව ආස්වාසේ බඳවා වගේ නෙවෙයි මැද නෙවෙයි. බිම්බීමේ ප්‍රකටම අවස්ථාව අන්තිම අවස්ථාව. බිම්බිලා බිම්බිලා බිම්බිලා අවසානයේ පිරෙන වෙලාවේදී කාටවත් නෑ බෑ කියන්න බැරි වෙන හොඳට දැනෙනවා. හැකිලිමේ ප්‍රකටම අවස්ථාව මුලයි. එතන ඉඳලා ගෙවිගෙන යනවා. ඉතින් ඒක හොය ඉස්සල්ලාම අල්ලගත්තට පස්සේ පහු වෙනකොට පහු වෙනකොට මේක මැද දක්වා ආරම්භය දක්වා පැති කරනවා. ආස්වාද ප්‍රසආතේන මුල අග දෙකත් අහු වෙන්න පටන් ගන්නවා. විද්‍යාභිමුඛ කියලා කියන්නේ ඉස්සල්ලාම බොහෝම යාන්ත්‍රමටයි අහු වෙන්නේ. ඒ නිසා තමයි මේ වෙලාවදී අපි සීල වෙනේ කරගන්න ඕනේ. මෛත්‍රී කරගන්න ඕනේ කායට. ඒක ඔක්කොම සූදානම් කරලා තමයි අපි මොකක් හරි පිම්බීමේ හැකිලිමේ ආස්වාද ප්‍රසාදයේ Taman ගත අරමුණේ මොකක් හරි ප්‍රකට තැනකින් බස්නවා. ප්‍රකට තැනකින් ප්‍රවිෂ්ඨ වෙනවා. ප්‍රවිෂ්ඨ වුණාට පස්සේ අන්තිමට මුළු එකම අල්ලා ගන්න පුළුවන් තත්ත්වයකට ඒකට භාවිත බහුලීකත වෙනකොට ඇති. ඉතිහාසික භාව පච්චපට්ඨාන කියන එකේ තවත් ගන්න තියෙන අපිට සාමාන්‍ය ලෝකයේ අදහසක් තමයි අභිමුඛ කියලා කිව්වහම මූලට මූලලා කියලායි අපි ඔක සිංහලෙන් අපි අලුතෙන්ම කෙනෙක් කවුරු හරි දැක්කොත් අපි ඒ පුද්ගලයාගේ චරිතේ හිත දකින්නේ මූණෙන් තමයි. ඒ මූණ දිහා බලන්නේ නැතුව ශරීර කොටස් පෙන්වුවාට අපිට කවදාකවත් ඒ පුද්ගලයා ප්‍රමාණ කරගන්න ලැබෙන්නේ නැහැ. විශේෂයෙන්ම ඇත්තට බඳගත්තොත් පේන්නේ. ඒ නිසා හොරු වෙනකොට මේ වගේ වංචා කරන කට්ටිය එනකොට කොහොම හරි ඇත්ත ගහංගා ගන්න නැත්නම් කළු පටියක් හරි වැඳ ගන්න. එහෙම වුණොත් පේන්නේ නැහැ. ඒ වුණත් අඳුරන්න බැහැ. මුඛ භාව අභිමුඛ භාව කියලා කියන්නේ මූණ බලනවා කියන්නේ. මූණ දැක්කොත් නම් ඒ පුද්ගලයාගේ ඉතාම සුළු වේලාවක් බල වැඩිම තොරතුරක් ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන් ඉතින් මූණ බැලීම. මූණ බලාන ඉන්නකොට මේ මූණේ තියෙන අංග ප්‍රත්‍යංග වටහා ගත්තට පස්සේ ඊටේ ස්වභාවය තමයි කය කරා විහිදෙනවා හිතේ. ගීතයේ මනස යන හැටි එන හැටි උසකෙනෙද්ද හැරෙනකොට කොහමද ප්‍රියද අප්‍රියද කටහඬ කොහොමද ආදී වශයෙන් එnde එnde එnde එnde අර මූණ ප්‍රධාන කරගත්තා වූ විස්තර බලනකොට ඒ පුද්ගල දෙවෙනි දැසේ ආපුවාම හොකට මතකයි මේ අතවලා මෙයා මගේ යාළුවා මෙයා මගේ තරහකාරයා මෙයා මගේ પરම්පරාවේ තරහකාරයා ආදී වශයෙන් අපි ඒ අඳුනගන්නේ ඉස්ලාම ආර මූණ හොඳට දැක ගන්නකොට තමයි. ඒ වගේ තමයි අරමුණක් අපි අරගත්තා වූ පිළිබිඹු හැකිරීම ආනාපානේ නැත්නම් දකුණ වම ආදී වශයෙන් ගන්නකොට ඒ කෙලින්ම මූණ බලන ගතියක් තියෙනවනේ මූණ දෙන ගතියක් තියෙනවනේ හිත. පැත්තෙන් බැලුවට අවදාහකවත් අර සම්පූර්ණ අංග ලක්ෂණ ටික දක් ගන්න හම්බෙන්නේ. ඒක නිසා තමයි හොරු හුඟක් බය ආලෝකයෙන් තමයි හොරකම් කරන්නේ. මොකද දැක්කොත් එක ලකුණෙන් අහු වෙනවා. ඒ නිසා හොරු කරන්නේ එක්ක මූණ බැඳ ගන්න. එහෙම නැත්නම් රාත්‍රියේ තමයි හොරකම් කරන්නේ. දැක්කට මූණ පේන්නේ. එතකොට නැවත සැරයක් යාමයි හොරා කියලා ලකුණු ගන්න බෑ. මේ මේ ගතිය තමයි මේ රාගයේ ද්වේෂයේ මෝහයේ පවතින. ඒක මූණ දෙන්නේ නැහැ. මූණ එනකොටම මත් කරවලා දාන. මත් කරවලා දාලා අපි දුරදිග ගෙනිතර පස්සේ අපි දන්නේ මේ අහවලාගේ පිටේ දැන් ඉන්නේ කියලා. එනකොට මේකට මූණ දී ගන්න පුළුවන් වුණා නම් ඒකෙන් අපිට දැනගන්න පුළුවන් මේ අපි අසවලත් එකයි මේ ආශ්‍රය කරන්නේ. එතකොට අපිට අපේ ආදීන වාණිසංශ හොඳට වග කියන්න පුළුවන්. නිසා විෂයාභිමුඛ භාව. මේ අභිමුඛ භාවයේ හරියට මූණ බලන්න පුළුවන් ගැතියි. මේක හරි අභීතකම. අපි කියන්නේ කෙලිම මූණ දෙනවයි කියලා. දැන් ඔය සර්වඥාන් වහන්සේට අර චින්චමානිකාව ඇවිල්ලා අර මහා සාල නිග්‍රහයක් කරන වෙලාවෙ. මුළු සලස්මක් තිබුණා ඒක. ඒ සර්වඥාන් වහන්සේත් එක්ක අනාචාරය හැසිරීලා අනියම් ගැප් ගැනීමක් කරගත්තයි කියන්ටයි මේ චින්චමානිකාවේ මේ වේශයක් පවාගෙන ආවේ. ඒ ඔක්කොම බලන එක ඒකෙන් සරුවචනාංශයට නිග්‍රහ කරලා අඩු ගන්න ඒ ඉන්න පිරිස ලව්ව හිනස්සවලා සරුවචනාංශයට ලැජ්ජ කරා. නමුත් සරුවචනාංශ බිම බලාගත්තේ නැහැ. ඈත බැලුවෙත් නැහැ. කෙලිම චින්තිමානක මූණ දිහා බලලා කිව්වා නංගි ඔය කරන දේ උඹයි මමයි දන්නවයි. ඉති කෙනෙකුට ඉහට වචනයක් කතා කරන්න දෙයක් නෑ. ඒක සමහරෙන් හිතෙන්නේ කිංචිමානිකාවත් එක්ක ඇත්තම සර්වඥාන්තේ රහසේ හැසිරීලා තියෙනවා. ඒක අපි දෙන්න දන්නවා කියන කතාවක් වගේ කිව්වයි. කිංචිමානිකාව දන්නවා මේ බඩේ වැදගෙන ආවේ දර ගොඩක්. දැන් ඒක උත් සර්වඥාන්තේ දැකලා ඉවරයි. ආයි මින් එහාට ඉතින් අර 64 මායම් පෙන්නලා සර්වඥාන්තේ වටන්න බැරි බව කිංචිමානිකාව දැනගන්න. එතනින් ඉවරයි ඒ අර ගේන්න ගෙනාවු විශාල ප්‍රෝඩාව එතනින් ඉවරයි. කොහොමද කෙලින්ම මොන දීලා කතා කරන්න ගත්තේ? සතිපට්ඨාන කරන මිනිහට කොන්දක් තියෙනවා නැත්නම් සතිපට්ඨාන කරන්න බෑ. එන මූණ අරමුණට මූණ දීලා දෙන්න බැරි තරම්. එහෙම නැතුව තමයි සතිපට්ඨාන කරනවා කියලා සන්තෝෂ වෙනවනම් අරමුණ නිකන් මල්ලෙන් ගාලා යනවා. ඒ පුද්ගලයා කොතන ඉන්නවද කියලා කාටවත් තේරුමක් නැත්තේ නෑ. ඒ නිසා අදුපත්තාන භාවනා කරන කෙනාට ඕනම වෙලාවක තමයි කමටහන් සුද්ධ කරන වෙලාවක් ආවොත් මම මේ කතා කරන්නේ අසවල් අරමුණ ගැනයි කියලා කියාගන්න බැරි නම් ඉතින් මේක හැමතහන් සුද්ධ කිරිලක් නෙවෙයි ඒක වල්පල් කතාවක් විතරයි. ඉන් එපිට කරන්න හදන හැම කතාවක්ම කාලේනාස්ති කිරීමක් කියලා හිතා ගන්න ඕන යෝගාවචරය. යමක් ගැන කතා කරනවා නම් ඒ කරන දේ මේකයි කියලා මාතෘකාව දෙන්න බැරි නම් මේ කතාව කවදාකවත් සාධිත පිළිගන්නේ නැහැ. විද්‍යායතනයක පිළිගන්නේ නැහැ. ඒක වැටෙන්නේ වල්පල් කතාවක්. අභ්‍යාභිමුඛ භාව ප්‍රතිපත්තානා කියන එක නිසාමයි හැම වෙලාවෙම යෝගාවචරයට පැහැදිලිව මතක් කරනවා කමඨහං සුද්ධ කරන්න ගියා නම් මොකක්ද අරමුණ කියලා කියන්නේ. ඒ අරමුණ කොහොමද මෙනේ කලේ කියලා කියන්නේ. ඒ අරමුණ වැටුනේ කොහොමද කියලා කියන්නේ. උදාහරණයක් වශයෙන් කියනවනම් මම පිම්බීම මතුවෙන ලාවේදී පිම්බීම මෙනේ කළා. ඒ වෙලාවේදී මට තද වෙන කරපිට උණුසුම් ගති කුසුම් ගතිකට වුණා. 100ට 100ක්ම ලකුණු හම්බෙනවා. මොකද කියන කාරණා ප්‍රසිද්ධයි. පිම්බි මෑකිලිය මෙනේ කරා කිව්වොත් බොරු. මොකද පිම්බි මෑකිලිම කියන දෙක එකවර එන්නේ නැහැ. සමානාපාන මෙනේ කරා කිව්වොත් වැඩියි. මොකද ආස්වාද ප්‍රසවාස දෙක එකට එන්නේ නැහැ. මම ආස්වාදයෙන් මෙනේ කරා. එතකොට මට ආස්වාදයේ හැපීමක් විදියට හෝ දිගට හෝ මුලමදාග වශයෙන් හෝ රට වුණා. හරීම පැහැදිලි. හරීම හොඳ ආරම්භක පදනමක් සලසලා දෙනවා. මෙන්න මේ වගේ පතනමක් නැතුව කොහොමද අපි මේ දුර දිග ගමනක් යන්නේ? පටන් ගන්නකොටම අවුල නම් අරමුණ මොකක්ද කියලා දන්නේ නැත්නම් වැටුණාද නැද්ද කියලා දන්නේ නැහැ. මගේ හිත නිකම්ම නිදහස් වුණා විවේක වුණායි කියලා කියනවනේ ලොකු පාඩලාවිල්ලක් එතන තියෙන්නේ. විෂයාත්මක භාව කියන පච්චපට්ඨාන කියන වැටහෙන ආකාරයක් නෙවෙයි තියෙන්නේ මෙතන නොවැටෙන ආකාරයක්. අරමුණ කියන්න දන්නේ නැහැ මොකද උනේ දන්නේ. මේ වගේ අවුලක් නෑ සතිපට්ඨාන. සතිපට්ඨාන හරීම විසදායි හරීම ප්‍රතිච්ඡයි. ඒ දණ්ඩ කිනකොට වෙනකොට ඒ දණ්ඩේ අත්තලල්ලාගෙන යන ඇති. ඒ මුලින් අල්ලගත්ත අත්තල එකට යන කම්ම එහෙම තමයි. ඊට පස්සේ අත්තල අතාරලා තමයි අපි එකට. නමුත් එතකොට අපි එකට. අනිත් වගේ විෂයාභිමුඛ භාවය. කියනවා නම් අතුවා ගන්නවාදලා පෙන්වන දෙවෙනි පච්චපට්ඨානයක් ආරක්ක පච්චපට්ඨානයි මනුස්සයට කවදාකවත් සැකයක් පාරුනේ. හොඳට ආරක්ෂාවක් දැනෙනවා. දැන් මම යන ක්‍රමේ ඒකාන්තෙම උතුපතේ බුදු මහරහතන් වහන්සේලා පෙන්නපු මහා මාර්ගයේම රජමාවතේමයි. ඒ වගේම තමයි විද්‍යාවූප භාවපච්චපට්ඨානේ තියෙනවනේ හොඳට වැටෙන කාරණාව තමයි ඇඟ ගැහෙන්නෙත් නෑ, නිින්දෙන් ඇවිත් නැගිට වගේ පාට ගැස්සෙන්නෙත් නෑ, කාය දරත මේ චිත්ත දරත පහළ වෙන්නේ. ආස්වාද මුලමෙද අග කියන තුනේ ආස්වාද මුල බඳාගෙන තියෙන තුනේ සත්‍ය අනුගමන් කරනවා නම් මේකට අපි කියන විද්‍යාත්මක බව. මේ ආස්වාදේ මේ මුල මේ මැද මේ අඩ වශයෙන් ඔක්කොම. යම් වෙලාවක ආස්වාදේ අනුගමන් කරන සතිය කය ඇතුළට විසිරී ගියා නම් කායතෝත චිත්තචෝතෝත සාරතෝ ඉංජිතේව චේව අංජිතේව කියලා තියෙනවා මේ මේ පටිසම්භිදා මාර්ගයේ යම්ම වේලාවක ආස්වාදයේ තියාගෙන ඉන්න හිත කය කරා විසිරී ගියොත් කය දඬු වෙනව ගැස්සෙනව සැලෙනවා ඒක හුදෙකලා පරීක්ෂා කළ ගන්න මේක රහතන් වහන්සේලා අත්දකලා මේ පොත්වල අකුරෙන් අකුර ඇලපිල්ලක් පාපිල්ලක් නැතුව කඩලා ලියලා තියෙන්නේ ඕන තරම් වෙන්න පුළුවන් දෙයක් අපි ආස්වාදයේ කියලා මෙනෙහි කරමින් ඉන්නවා නමුත් හිත ආස්වාදයේම අවධානය යොමු වෙලා නැහැ කයෙ විසිරී ගියලා අජත්තං වික්ෂිපති අභ්‍යන්තර ආධ්‍යාත්මික ශරීරයේ වික්ෂිප්ත වුණා නම් සාරද්ද වෙනවා කාය කාය චිත්ත දෙක සාරද්ද වෙනවා ඒ කියන්නේ දඬු වෙනවා කියලා අපි ඒක සාමාන්‍ය කියන දාරත කියන වචනේ තමයි පාලිය සඳහන් කරන්නේ ඉංජිතේව පන්දිතේ කාය ඉංජින කියලා කියන්නේ කාය සැලෙන්ඩ ගන්න ස්පන්දනය වෙනවා කියලා මේ ස්පන්දනය වෙන්න පටන් ගන්නවා ඒ මොකද විද්‍යාත්මකයක් නැහැ වෙලාවට ඒ කියන්නේ අර මහා රෝණගේ ස්වරූපේ තමයි. අපි සාමාන්‍ය සිංහලේ තියෙන කතාවක් තමයි මහා රෝණයි ජයසේනගේ යුද්ධදී ජයසේන උඩ පැනලා ගහපුවාම මහසේනගේ බෙල්ල ඉක්පක් උඩ ගියයි කියලා කිව්වා. මහා කන්ද හිටගෙන හිටියයි කියලා. ඊට පස්සේ ළඟට වලයි කාඩ පස්සේ කඩලා බෙල්ල තියලා තිනවා අර මහසෝනගේ නැති වෙච්ච බෙල්ලෙත් නමුත් වැරදිලා තියලා තින්නේ මහසෝන බෙල්ල මේ අනිත් පැත්ත ආරවලා. ඊට පැත්තටයි බෙල්ල තියලා තියෙන්නේ. ඉතින් දැන් මහසෝන ඉස්සරහට යනකොට බෙල්ල ඔළුව ඇරලා තියෙන පිටිපස්සට වා. අන්න ඒ වුණ අරමුණ දිහා බලානින්දදී අවධානය වෙන තැනකට යොමු වෙලා තියෙනවා නම් ගැස් පිළි හැප්පිලි පැද්දිලි වැඩි. ක්‍රියාත්මක භාවයක් නැහැ. ආරක්ෂාවක් නැහැ. ඒක නිකන් ඇස් දෙක බැඳගෙන අර මේ ගොයි යන්නේ මේ කොයි යන්නේ රයිගම් පාරේ කියලා අරගෙන යන ගමනක් වගේ තියෙනවා. මේ ඔක්කොම ඍජු වුණා නම් එකලස් වුණා නම් යෝගාවචරයට තියෙනවා කීයක් ගන්නවා වගේ හරි පැහැදිලි වාරමුණේ පිට බැස ගන්න ගන්නවා. මේක මේ යෝගාවචරයට වැටහෙන ආකාරය වශයෙන් මේ පච්චපට්ඨානේ සඳහන් කරලා තියෙනවා. ආරක්ක පච්චපට්ඨාන. ඊගාට පෙන්වනවා මේක ඇතුලෙන් තාසන්න මේ වගේ හොඳ සතියක්. හොඳ පිරිසිදු සතියක් හොඳට මනාප විදිහට යෝගාවචර විදිහේ හරියන්න නම් ආයාදී සතර ප්‍රතිපත්තාන පදත්තාන මුලින් මුලින් තමන් වැරද්ද වරද්දා කරපු ආයානුපස්සනාව ආස්වාදේ කරනකොට ප්‍රස්වාදයේ හිත පීචනවා ප්‍රස්වාදේ කරනකොට ආස්වාදයේ හිත පීචනවා ආස්වාද ප්‍රස්වාද කරනකොට ඉඳගෙන ඉන්න කයේ හිත පිහිටනවා. එහෙම නැත්නම් වෙන රටක වෙන වෙලාවක පැත්තට හිත යනවා. මේ වගේ දේවල් කර කර කර කර මේක නෙවෙයි සතිය නියම සතිය කියලා කියන්නේ ආස්වාද වේලාදී ආස්වාදයේ සතිය පිහිටන්ට ඕනේ. ප්‍රස්වාද වේලාදී ප්‍රස්වාදයේ සතිය පිහිටන්ට ඕනේ. දකුණ තියෙන වේලාදී දකුණේ හිත පිහිටන්ට ඕනේ කියලා. අර මුලින් මුලින් වරද්ද වරද්ද ගිය සතිය පසුපසු සතියට නිෂ්පේක්ෂව පාවිච්චි ආය අදි සතර සතිපට්ඨාන පදට්ඨාන වෙන විදිහකට කියනවා නම් සතියට සතිපට් සතියට පට්ඨාන සතිය. සතර සතිපට්ඨාන මේන් තොර වෙන කිසිම ආගමික නිකායකින් හෝ වෙන කිසිම ක්‍රමයකින් සතිපට්ඨානට මුක්කු ගන්න බෑ. ඒ නිසා මූලික මූලික වරදින දේවල් ඒක කාටවත් වෙන දෙයක්. ඒ වරදීම වෙන්නේ නැතුව මේ වගේ අංග සම්පූර්ණ සතියක් පිටව ගන්න අමාරුයි. ඒ නිසා යෝගාවචර මතක තියාගන්න ඕනේ තමන්ගේ ජීවිතයේ ප්‍රථම වයසේදී හෝ මධ්‍යම වයසේදී හෝ බැරි නම් අවසාන වයසේදී හෝ මෙන්න මේ අරමුණකට ඍජුව මුණ දීලා ඒ අරමුණේ සතිය පිහිටීමේ කියන වැඩපිළිවෙල දන්නේ නැති තාක්කල් අපි බුද්ධ ශාසනය කෙරුවයි කියලා කියන්නේ. අපේ තුල ඉච්ඡිත සීලයකට පදනමක් වැටෙන්නේ නැහැ. ඉච්ඡිත සමාධියකට පදනමක් වැටෙන්නේ නැහැ. ඉච්ඡිත ප්‍රඥාවකට පදනමක් වැටෙන්නේ නැහැ. ආර්ය අෂ්ටාංග මාර්ගයට වැඩිමක් වෙන්නේ නැහැ. ඒ දේ වෙනවා නම් ඒක හිතන්න නරකයි මට මේ සතිය පිහිටියේ මේ හුස්මනේ ඔය හුස්මේ සතිය පිහිටීමෙන් පුළුවන් ද සෝවාන් වෙන්න ඕකෙන් පුළුවන් ද ප්‍රඥාව පහළ වෙන්න කොහෙන් පුළුවන්ද රහත් වෙන්න ආදි වශයෙන් ඒ ලැබපු චිත්තක්ෂණේ කුංචි කළ සලකන්න අරකයි. ඒ චිත්තක්ෂණය තුල අපිලාපන ලක්ෂණය කියන විදිහට හිත හොඳට සිනා බයිනවනම් අසම්මෝධ භාවයේ කියන මේක අමතක නොවන සුළු ගතියකට හිතපත් කරලා දෙනවනම් දීපත් කර දෙනවනම් අමතක නොවන සුළු විදිහට හිත මෙහෙවනවනම් ඒක Taman හොඳට වැටහෙනවනම් දැන් මම ඉන්නේ හරියටම ආස්වාදිත බෝණ දීලා. මිත්‍යා අභිමුඛ භාවෙදී මේ වාගම Tamanට වැටෙනවා නම් මේ ඉස්සෙල්ලා ඉස්සෙල්ලා වරද්ද වරද්ද වරද්ද ආස්වාද ප්‍රසආද බලපෑදී ලාභ නිසා තමයි අද මට මේ ආස්වාදයක් පිළිසිදු හිතින් කරගන්න පුළුවන් උනේ ආරක්ෂා සහිතව කරගන්න පුළුවන් උනේ කියලා මේ මොහොත වරදිනවා නම් වරදින්නේ පරදිනවා නම් පරදින රහත් විතර විතරයි ඒකත් කියනවා විමුක්තියක් කියලා මොකද සත්‍යයේ තවත් පච්චපට්ඨානයක් පෙන්නනවා චිර සංඥා පදත්තාන කියලා පදත්තාන චිර සංඥා පදත්තානේ 100%ම දන්නවා මම දැන් හිත දීලා තියෙන ආරක්ෂාව. ඒකකට ලොකු ආරක්ෂාවක්. මෙන්න මේ ආරක්ෂාව තමයි අවදා හරි අපට නිදහසක් ලැබෙන්නේ. මේ නිදහසෙන් තමයි විමුක්තියක් කියන එකක් ලැබෙන්නේ. මේ නිදහසක් නැති විමුක්තියක් නම් ඒක සම්පූර්ණ මේ ත්‍රිසංගත නිදහසක් විමුක්තිය. නිදහසෙන් එන විමුක්තිය තමයි නියම විමුක්තිය. මෙන්න මේ විමුක්තිය තමයි ඔය සමහර සූත්‍ර සඳහන් කරන සදාංග විමුක්තිය. ඒ චිත්තක්ෂණය හිත විමුක්තිය ආරම්භය. අන්න ඒ චිත්තක්ෂණ, එවැනි විමුක්තිදායක චිත්තක්ෂණ රාශියක් එකට පැවතීම තමයි යෝගාචර ජීවිතේ සාර්ථක. නමුත් මේක එක වරකට ආරම්භ වෙනවා කියන එක නම් එච්චරම දුෂ්කර දෙයක් නෑ. කමඨාන හරියට පිළිසුදු කරමින් දවස් දෙක තුනක් භාවනා කරනකොට අනිවාර්යයෙන්ම ගන්න පුළුවන් දෙයක්. ආරක්ෂාව යටතේ නිදහස ලැබෙන. නිදහසෙන් හිත විමුක්තිය වෙනවා. විමුක්තිය තුළින් සාමේ සාතුට සමාදානෙ සතුට. මේක නිසා සතිපට්ඨාන භාවනාදී සර්වඥාන්ත පෙන්ලා දෙන තියෙනවා ඒකාන්තයේම සත්තාන විසුද්ධියා මේ බඩු විකුණන්න ඉස්සරලා මේ වර්ණනා කරන ගැටයක් මේ සර්වඥාන්ති සතිපට්ඨාන දූතේ ඒකායන වයම් බික්කවේමග්ගෝ සත්තාන විසුද්ධියා මේ සත්‍යයේ විසුද්ධිය පිණිස මේ ඒකායන මාර්ගයයි කියලා කියන්නේ තාම සතිපට්ඨාන බහැලත් නැහැ විස්තර කරන්නත් කලින්ම සර්වඥාන්ත සඳහන් කරනවා මෙන්න මේ ලක්ෂණ දන්නව නම් ඒ පුද්ගලයාට Taman තියෙන තියෙන පියවරේ ප්‍රතිඵලයක්. ඉස්ලාම් වෙන්නේ මේ චිත්ත විසුද්ධිය කියලා. මේකට කියන්නේ සත්තා විසුද්ධිය කියන එක සාමාන්‍ය අටුවා විස්තර කරන්නේ හිතේ විසුද්ධිය කියන්නේ. මේ වගේ සාත්‍ය දෙන වෙන කිසිම ව්‍යාපාරයක් ලෝකේ නැහැ. කිසිම ව්‍යාපාරයක් ලෝකේ නැහැ. මේ ප්‍රසිද්ධිය ප්‍රකාශ කරන්න පුළුවන් තත්වයාගේ විසුද්ධිය මේ අරමුණකට හිත යොදලා අරමුණේ හරියට අභිමුඛ වෙලා අරමුණේ අරමුණට හරියටම අරමුණේ පැහැ ගැනීමක් ඇතිවීමකින් සිදුවෙනවා මේක සිදු කරන්න පුළුවන් කියන සාධ්‍යයක් ඇති. නමුත් සතිපට්ඨානේ තාම අදුම ලන්තෝ තමයි වෙන්නේ. ඉන් එහාට තමයි තියෙන්නේ ශෝක පරිද්දවාන සමතික්කමාය දුක්ඛ දෝමන සත්‍යගමාය ඥායස අධිගමාය නිබ්බානස සත්‍යය. උන්ට යෝගාවචර අදුම කරන්නේ මේ පළවෙනි මට්ටම. අරමුණකට හිත දැම්මා නම් අරමුණේ හිඳ හිත කිඳා බරින ගතිය ප්‍රවිෂ්ඨ වෙන ගතිය දැක ගන්න. ඒක සිහිපත් කරගෙන සුළු අවධානයක් හිතේ මේකට යොමු කරන ගතියක් සතියෙන් කර දෙනවද කියන කතාව බලා ගන්න. එහෙමනම් අරමුණට මුල් වෙනවා. එතකොට ලොකු ආරක්ෂාවක් සැලසෙනවා. මේ ආරක්ෂාව සැලසෙන්න ආසන්න කාරණා වෙන්නේ ඊට කලින් වරද්ද වරද්ද වරද්ද මේ කරපු එකමයි ඒක සාහතික කරන්න නම් කියනවා කියලා සංඥාවක් ඇති කරන්න කියලා මේ නිසා තමයි කියන්නේ ආස්වාද විලාදී ආස්වාදයේ කියලා සංඥාවක් ගන්න ඕනේ මෙනෙහි කරන්න ඕනේ ප්‍රසවාසය කරන වෙලාවේ ප්‍රසවාසය කියලා මෙනෙහි කරන්න ඕනේ. ඒ තිර සංඥාව දීම හරියට යකඩෙන් බාල්දියක් හදලා ඒක ගල්න අයස් කෙරුවා වහන. ඊට පස්සේ ඒක ආයේ මලකට කන ගැති නෑ. මොකද හාත්පසම ඒ තෙමනවා. තෙමුනට පස්සේ ඒක යකඩ ගැති මතු වෙන්න ඒක ගල්න අයස් කෙරුවයි කියලා අපි කියන්නේ. ඒ වගේ හිතට පුතුමාකාර ප්‍රතිශක්තියක් ඇති කළ දෙනවා. ඒ චිත්තක්ෂණයට බෑ රාග ද්වේෂ මොහ ඇති කරගන්න. අතුල් වෙන විදියක් නෑ. මොකද හිත සම්පූර්ණයෙන්ම ආවෘතයි. බලකොටුවක් වාගේ. මෙන්න මෙවැනි සතියක් ඇති කරගන්න පුළුවන් නම් යෝගාවචරයට ඒ සතිය තමයි කවදා හරි සතිපට්ඨානෙ හේතු වෙන්නේ. මෙන්න මේ ආකාර වෙච්ච සතියකට අපිට කියන්න පුළුවන් සාමාන්‍ය වචනේ සති බල සතියින් කියනවා. ආධුනික යෝගාවචරය පුහුණු කට යුතු. හිත මෙහෙවිය යුතු. වටහාගත යුතු. ලකුණු දැනගත යුතු. සතිය මේක. මෙන්න මේ සතිය පට්ඨාන කියන මේ ක්‍රියාපදය එක්ක සම්බන්ධ වෙනකොට මේකට තවත් බල මේක තවත් දෙද ගැන මේ සතිපට්ඨාන කියන එක අපි කලින් සඳහන් කරා එක එක කෙනා එක එක විදිහට අර්ථ දෙනවා ඒක ජීවත් වෙන සාසනයක හැටි විවිධ පැත්ත විවිධ පැත්තෙන් දකින සමහර ඇත්තෝ සතිපට්ඨාන කියලා මේක දෙක සමහර ඇත්තෝ සති උපට්ඨාන කියන සම්බන්ධතාවය මේක තියෙන්නේ ඒ ඌ කියන මේ උපසර්ගයේ හැලීම නිසා සතිපට්ඨාන වෙනවා කියලා අවශ්‍ය. ඒකට ආදාළ කාරක නිදර්ශන වශයෙන් පෙන්වනවා සංස්කෘතියේ සතිපට්ඨානයේ පෙන්වන්නේ ස්මෘති උපස්ථාන. ස්මෘති උපස්ථාන. එතන දින උපස්ථාන කියන වචනේ බොහොම හේතු කාරක විදියක් පෙන්වනවා. අටුවාව බොහෝ විට පැහැදිලි කරන්නේ ප ဋ ාණ කියන වචනේ. කොහොම නමුත් මේ උපස්ථාන වුණත් ප ဋ ාණ වුණත් මේ ථාන කියන ස්ථානගත කිරීම කියන අදහසයි මෙතන තියෙන්නේ. ප්‍රතිස්ථාපනය කරනවා ධාතු ප්‍රතිස්ථාපනය ආදි වශයෙන් අපි කියන ස්ථාපිතේ. සතිය පිහිටවීම. මේ ථාන සති ථාන කියන වචන දෙක මැදට ප කියන උපසර්ග පදයක් පැමිණීමෙන් නිසා තමයි මේ පුදුමාකාර ගැම්ම පුදුමාකාර උත්තේජනය මෙතන ඇති වෙලා මේක මේ පහ කියන උපසර්ගයේ අටුවාවේ තාමත් විස්තර සහිතව විස්තර කරනවා. ඒ මොකද ඒ තුලින් තමයි සති බලයත් සතිපට්ඨාන බලයත් දෙක අතර වෙනස විශේෂණය ලක ගන්න පුළුවන්. අපි අර මෙදී මෙතෙක් කල මේ විස්තර කරගන්න මායින් වශයෙන් දැනගන්න උත්සාහ කරපු සතිය ඊට පස්සේ තානත්ම ශක්තිමත් අසුරයාගේ චක්‍රායු දේවාලය හිතට බල කැවිලා එන්න පටන් අරගන්න. හොඳට කස කැවිලා එන්න පටන් ගන්න. හොඳට ගැම්ම එන්න පටන් අරගන්න ඕන නිසා තමයි මේ සති සත්‍තාන කියලා කියන්නේ. මනාවකට පීඩ වීම. පා කියන එක මේක අපි දන්නවා සාමාන්‍යයෙන් මේකට සාධකයක් වශයෙන් ගන්න පුළුවන්. පස්සනාව විපස්සනාව කියලා කාරණා දෙකක් තියෙනවා. පස්සති කියලා කියන්නේ පාලියෙන් බලනවායි කියන එකයි. විපස්සති කියලා කියන්නේ විශේෂයෙන් බලනවා, විශිෂ්ට ලෙස බලනවා. සාමාන්‍ය පස්සනාවේදී තියෙන්නේ ප්‍රිය දේ, රුචි දේ අනුව බැලීම. අප්‍රිය දේ නොබලා සිටීම. නොදකින් නොපතන් කියලා කියන එක. නමුත් විපස්සනාවේදී මේ වී කියන උපසර්ගය එකතු වුණාට පස්සේ මේ විශිෂ්ට විශේෂ දැක්ම නිසා මේක විෂම ප්‍රශ්න මේ පසනාවකුත් වෙනයි මොකද දකින්න දකින්නදී අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බලනකොට නොදකින් කිය කිය හිටපු දේ දැන් දකිමු දකින්දෝ කියන පැත්තට හැරෙන්න ගන්නවා ඒක නිසා එක විදියක විෂම ගතියකුත් තියෙනවා. මේකට විශිෂ්ටයි කියලාත් කියනවා. විශේෂ කියලාත් කියනවා. තේරුමක් තේරුමක් නැතුව හැම දෙයක්ම දිහාම බලලා මධ්‍යස්ථ බැල්මෙන් උපේක්ෂාති උපේක්ෂාම යුක්ත බලලා අවසානයේ මේ සෑම දේ තුලම කියනවා. අනිත්‍ය දුක්ඛ අනාත්ම මත කර ගන්න පුළුවන් නම් ඒකට තමයි අපි විපස්සනා කියන්නේ. ඒකත් පටන් ගන්න පස්සනාව. නමුත් සාමාන්‍ය පු탁ඥයාගේ සත්‍යපට්ඨානේ අහලා නැති භාවනා කරන්න කියනවාගේ ඇහැ තියෙන්නේම රුචිදී බලන්න. අරුචිදී අහක් කරන්න. නමුත් සත්‍යපට්ඨානේ රුචි අරුචි ભેදයෙන් තොරව එන එන අරමුණක් පාසා අර කියන ආකාරය ඉතාමත් පැහැදිලිව හිත පිහිටුවගෙන ඒිට කිලා බහැලා ඊට ප්‍රවිෂ්ඨ වෙලා ඒ අරමුණට පැනලා යන්න දෙන්නේ නැතුව හොඳට ඉර කරලා අල්ලා එහි තුල ඇත්තා වූ සංගවිය ඇත්තා වූ මේ අනිත්‍ය ධර්මයේ දුක්ඛ ධර්මයේ අනාත්ම ධර්මයේ මත කරගත්තොත් අන්න ඒක තමයි විපස්සනා කරන්නේ. අන්න ඒ වගේ තමයි සතිය පිහිට වීම මනාකොට පිහිටනකොට මේ සතියෙන් අර විපස්සනා කෘත්‍ය කරනවා. මේ සතිය පිහිටවන ධර්ම හතර තමයි සතිපට්ඨාන හතර කියලා කියන්නේ. කය අනුව සතිය පිහිටවන. භාවනා කරගෙන ඉන්නකොට මතුවෙන ආ වූ වේදනා එහෙම නැත්නම් වෙන වෙන ඉරියව් පවත්තරට ඇතුළු වේදනා වේදනකට පත් වෙනවා. හිතට ඇති වෙන්නා වූ ඕනෑකම් එපාකම් කාමච්ඡන්ද ආදී නීවරණය මේ ආසාවල් ඒ ඔක්කොම චිත්තාරපතන වැඩෙනවා ඒිට නොවැටෙන අනිත් මුළු ලෝකේ තියෙන හරි ඔක්කොම ධර්මාරපතන යනෝ කායේ මනාකොට හිත පිටුවා නම් අපි කියනවා කාය කාය කාය මේ කාය අනුපස්සනාව කාය ආදී සතර සතිපට්ඨානා කියන වචනේ කියන්නේ විදිහට කාය අනුවයි පිටුවා. එතන මේ පා කියන වචනේ අතුවාව බොහෝම විතර පවිත්‍ර සහිත විතර විතර කරනවා ඔක්ඛණ්ඩිත්වා පක්ඛණ්ඩිත්වා පත්තරිත්වා පවත්තීති පා ඔක්ඛණ්ඩති කියලා කියන්නේ මේ යම් ආනාපානෝ බිම්බිමැක්ලි හෝ සතිය පිහිටියානම් අත්ත නෑර එහිම පිහිටන්නේ ඇත්ත නෑර පිම්බීම හැකිලිමෙම පිහිටන්න පිහිටන්න වැඩි වේලාවක් පිම්බීම හැකිලිම දකින්න දකින්න ඉස්සෙල්ලා ඉස්සෙල්ලා පිම්බීම හැකිලිමේ යන්තම් අතුවිත දැක්කත් ක්‍රමයෙන් හිත පිම්බීම හැකිලිමේ ඇතුළට බහින්න පණින ප්‍රවිෂ්ඨ වෙන ගතියක් තියෙනවා මේකට පක්ඛන්දන වේගයෙන් පයින් ගතියක් නිකන් ඇදගෙනවත් නෙවෙයි ඒ අරමුණට ප්‍රවිෂ්ඨ වෙන්නේ ඒ ප්‍රවිෂ්ඨය වේග ප්‍රවිෂ්ඨය අචේතනිකව කරන ප්‍රවිෂ්ඨය ආවට ගියාට වැරදිලා වැටිලක් ඒ වැරදිලා වැටිල්ලට කවදාකවත් සතිපට්ඨාන කියන්නේ අහම්බයක් නෙවෙයි ඒක යොදා කරන දෙයක් නිසා ඔක්ඛණ්ඩති කියලා කියන්නේ නැවත නැවතත් නැවත නැවතත් එහෙම වැඩේ අක්ඛණ්ඩති කියලා කියන්නේ ඒ වැඩනෝ නෙවෙයි පණි ඒකට දැස ගන්න ගතියක් පත්තරිත්වා කියලා කියන්නේ පටන් ගන්න කොට අපි එක කොනකින් පටන් ගන්න ප්‍රකටදන්නේ යථාපාකතං නිවස්සනාපි නිවේසෝ පච්චා අනුපට්ඨන්තේනපි උපායේන උපට්ඨපෙත්වා කියලා කියන එක පසුව ක්‍රමයෙන් පතුරවා බලනවා. කොනකින් අල්ලගෙන වටගියට ගත්තට පස්සේ ආත්මක අරමුණෙමේ අර සතිපට්ඨානේ පෙඟිලා. සතිපට්ඨානේ ගිහිලා. සතිපට්ඨානේ නිමග්න වෙලා සතිපට්ඨානේ විනිවිද ගිහිලා. එන්නේ මේ පැවතිල්ල තමයි මේ පා කිනකින් අර්ථකථනය කියන්නේ. නමුත් මේ සමතානුකූල බලන ඇත්ත මේක එච්චරම උග්‍ර වශයෙන් සැලකන්නේ මොකද ඒ විපස්සනා කරන නැත්තන්ට අසීමිත සීමිත වීර්යයක් අවශ්‍ය කරන මේ සත්‍යතාවය. ඒක නිසා මේ විතර අහනකොට නම් මම කරලා බලන්නම් කියලා ලොකු කැමැත්තක් ආසාවක් පහළ වෙනවා. නමුත් බහැලා එක විනාඩියකින් දෙකකින් බොහෝම ඉක්මනට මේ ඉතන තරම් මේ වැඩේ ලේසි නැති බව තේරෙනවා. ඒක ගැඹීර බව තේරෙනවා. ඒක මොකද හේතුව මේ විපස්සනා භාවනා කරන යෝගාවචරයට අර නීවරණ ධර්මයන්ගෙන් තාම අත්සිලක් නැහැ. නිතරම නීවරණ වලින් බලපෑම. ඒ නිසා අරමුණේ ඍජුව නැත්නම් අරමුණේ බලවත් පැවැත්තිල කොහොමද නීවරණයන්ගෙන් දුරු කර තබා ගැනීම පවා විශේෂ කර වෙනස අවස්ථාවක්. සමත යෝගාවචරයට මේ නීවරණ ධර්මය తాවකාලිකව ඔබා තබා ගන්න පුළුවන් නිසා ඒ පුද්ගලයාට තේරෙන්නේ නැහැ මේ සතිය මෙච්චරම බලවත් වෙන්න ඕනේද මෙච්චරම කිඳා වයින්න ඕනේද මෙච්චරම පණින්න ඕනේද මෙච්චරම දිගට පවත්වන්න ඕනේද කියලා මේ අර්ථ දෙකක් නමුත් ඉස්සරහට යනකොට සතියෙන් හෝ වේවා විපස්සනායෙන් හෝ වේවා මේ දෙකම එකයි නමුත් පටන් ගන්න කාලේ නම් මේ දෙන්නගේ ළඟා වීම ක්‍රම දෙකක් සතිපට්ඨාන ධාන කියන වචෙන් මුල් තල විතර විග්‍රහ කරනකොට නම් මෙන්න මේ වගේ ශක්තියක් මේ වගේ හොඳ ඊයකින් නික්මනා වූ මේ දුන්නකින් නික්මනා වූ ඊයක් වාගේ වක්කෝකින් නික්මුණා වූ උණ්ඩයක් වාගේ ඒක හරියට මෙල්ලට කිදාපයි ඒක නැත්නම් අනිත් පැත්තේ එක්කන ඉස්සර වුණොත් ඉවරයි. ඒ පුද්ගලයන් ළඟත් ඉන්න දුන්නක්. එහෙම නැත්නම් තුවක්වා. ඒ නිසා Tamange ඒ උන්ගේ මොනිටම නිකුත්වත් මදි හරියට වෙලාවට නිකුත් වෙන්නත් ඕනේ අනිත් මනුස්සගේ පපුව පසාර කරගෙන යන්න හරියට එල්ල වෙලා තියෙන්නත් ඕනේ. කෙලස් එක කෙලින්ම මූණට මූණ දිලා කරන හතර හතනක් නිසා කෙලස් වලින් අපිට බෑ කවදාකවත් අනුකම්පාවක් බල අපිට පළවෙනි පාර වැරදිලා දෙවෙනි පාර අපිට පුළුවන් වෙයි කියලා ක්ලේශ වලින් අපිට කිසිම අනුකම්පාවක් නැහැ. සතජුපට්ඨානේ නිසා මුල් මුල් අවස්ථාවල අපි උඟක් වෙලාට කෙලෙස් අත්ලම් පාරන. කෙලෙස් ඇවිල්ලා අපිට උලිහිලි පාන. දත් පිළිස්සලා hina වෙනවා. උඹලා කොච්චර නඩුවත් මම දිනනවා මම දිනනවා කියලා. නමුත් ਸਰවඥයන් සඳහන් කරන විදිහට මේ සතිපත නැවත නැවත නැවත නැවත අප්‍රත්‍යක්ෂ ධෛර්යයෙන් දිගට කරගෙන යනකොට දවසක පුළුවන් වෙනවා. හරියටම බොක්සින් ගේම් එක නොකවුට් ෂොට් එකක් දුන්නා වගේ මේ මනුස්සයා ප්‍රතිමාන ලැබ වැටෙන්නම ගහන්න පුළුවන්. එකක් ගහගත්ත දවසට ලොකු හයියක් විතර ඇති වෙනවා ප්‍රමාණිකෝලව සත්‍යපට්ඨානකෝලව වැඩ කෙරුවොත් නම් මේ වගේ පහරවල් තුන හතරක් දුන්නොත් ආයෙ ප්‍රතිමන්ලයේ පිටුපත් වෙන්න බෑ මේ ඉගෙනගත්ත ශාස්ත්‍රයේ අහවල් එකට කැප නැහැ කියලා. ඒක සත්‍යපට්ඨාන හැම දෙයකම අදාළයි. ඉතින් අපිට අද ඉතිපත් වෙලා දින කාලය මෙතන හමාර නිසා අපි මේ ධර්ම දේශනාව මෙතන නතර කරන අපි බලාපොරොත්තු වෙමු. අද සම්බන්ධ කරගන්න බැරි මතක් කරගන්න බැරි වෙච්ච යම් යම් පුංචි පුංචි නමුත් භාවනාවට උතුල් දෙන යම් කාරණා තියෙනවනේ ඒකත් මතක් කරගෙන අපි මේ කරගෙන යන වැඩ පිළිවෙලට මේ ප්‍රතිපත්තන ශක්තිය නැත්නම් ප්‍රතිපත්තන බලය ඇතුල් වෙලා ප්‍රති වෙලා මේ වාගේ ස්ථානවලත් මේ වාගේ සංතානවලත් ඒ ක්ෂීණාස්ව බලසහිත උත්තරන් වහන්සේලා පහළ වෙන්න මේ ධර්ම දේශනා මේ භාවනා කටයුතු උදව් උපකාර වේවා කියන ප්‍රාර්ථනාවයි අද මේ ධර්ම දේශනාව සම්පතම් පුඤ්ඤ සම්පතම් සතු ජීවානුමෝදන්ති මොකක්ද ධම්පත්ති විද්‍යා පෙත්තාවතාටන මේ සම්පතන් කුණ සම්පතන් පත්ති සම්පතන් පත්ති විද්‍යා පෙත්තාවතාටන මේ සම්පතන් කුණ සම්පතන් පත්ති සත්තානිමෝදන්තු සම්පතන් පත්ති විද්‍යා ආකාශත්තා චුම්මත්තා දීවානාගාමිතා පුඤ්ඤන්තං අනුමෝදිत्वा සිරං රක්ඛන්තු සාධි කොම්මච්ඡා දීවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආගාදත්තා ච බුම්මච්ඡා දීවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු මං කරං ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු